සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුච්ඡanti තේසං ූප සමෝසුකෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගනිමින් ඉන්න මේ පින්වත් අය හැම නිමේෂයකම බලන්න ඕනේ අපේ ජීවිතය සකස් කරගන්න අපේ ජීවිතය નિවැරදි කරගන්න අපිට යහගුණ දැනගන්න සසර ජීවිතය සූපපත් කරගන්න සියලු දුක් නැති කරගන්න අපිට වැඩියෙන්ම අපි වෙනුවෙන් කැපුණේ බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට අනන්ත අප්‍රමාණ දුක් විඳලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලත් අවුරුදු 40කට වැඩි කාලයක් විශාල වශයෙන් කැපකිරීම කරලා තමයි අද අපිට අපේ හිත සනසවා ගන්න අවශ්‍ය කරන ධර්මය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ බව දැනගෙන ඒ කරපු කැපකිරීම අපිට තේරෙනකොට කොච්චර බුදුරජාණන් වහන්සේට උවමනාවක් තිබුණාද අපිව නිවන් දක්වන්න කියලා. දැන් මම මෙහෙම කියනවා අපිට අපි අපිට අපිව නිවන් දක්වන්න තමන්ට තමන්ගේ නිවන සඳහා තියෙන උවමනාවට වැඩිය බුදුරජාණන් වහන්සේට අපිව නිවන් දක්වන්න ලොකු උවමනාවක් තිබ්බා. ඇයි දුක පිරිසිදු දැනගෙන තිබෙන හින්දා දුක නොදන්නගත් දුක නොදන්න අයට ඒ දුකෙන් අත මිදීම පිළිබඳ උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ අමාරුවේ වැටෙනකන් හිතාගෙන ඉන්නේ පින්වත්නි මේක සපයි කියලා. අමාරුව වැටුණාට පස්සේ තමයි තේරෙන්නේ මං ඉතින් ඔහෙ හිටියා තමයි ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ. නටනකොට දඟලනකොට තේරෙන්නේ නැහැ මේ නැටීමෙන් දඟලීමෙන් එන විපාකය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ හොඳට නටනවා. හරි. ඉස්සලා වැටුණාට පස්සේ අතක් අකුලක් කරනාට පස්සේ අනේ මං ආයෙ නටන්නේ නැහැ ආයෙ ලිස්සන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ ඒක හොඳ වෙනකන් දුක් විඳින්න වෙනවා. ඒ වගේ තමයි මේ ලෝකයේ ඉන්න මිනිසුන් නටන්න පටන් ගත්තාම හොඳටම නටනවා. හරිද? ඉතින් ඒ ඒ අය වගේ ඒ අය විනාශයටපත් වෙන අර දේශනාවේ තියෙන කොහොමද පහන් දැල්ලට යන පළඟැටියා දකින්න අපේ ඇඟ හිර වැටෙනවා. නේද? එයා පිච්චෙනවා දැන් ඔකට ගිහිල්ලා කියලා. නමුත් පළඟැටියට ගාණක්වත් නැහැ. ඇයි එයා පිච්චෙන්න යනවා කියලා දන්නේ නැහැ. මේ ලෝකේ නටන ඇත්තෝ මේ ලෝකේ Tamanට ඕන ඕන හැටියට හැසිරෙන අය අනිත් අයට ඕන දෙයක් වුණ දෙන් අනිත් අයගේ හිත ඕන තරම් තිදුන දෙන් හරිද මගේ යුතුයකම් ඔක්කොම අහක ගිය දෙන් මං හිතෙච්ච හිතෙච්ච විදිහට හැසිරෙනවා හ්ම් මට මොකද අනිත් අයට කියලා හිතෙච්ච හිතෙච්ච විදිහට තමගේ දරුවෝ ගැන හිතන්නේ නැතුව දෙමාපියෝ ගැන හිතන්නේ නැතුව ශාසනය ගැන හිතන්නේ නැතුව හ්ම් එහෙම දඟලන ඇත්තෝ ඒ අයට වැටෙන්න තියෙන අමාරුව ගැන දන්නේ දැන් වැටුණාට පස්සේ අපි දන්නේ නැහැ දැන් වැටලා ඉන්නේ කියලා නේද ගෙම්බ වෙලා ඌර වෙලා නරි වෙලා හරක් වෙලා ඉබ්බ වෙලා කුකුල වෙලා ඉතින් හොඳ නේද പ്രേතය වෙලා භූතය වෙලා ලොකු දුකක් විඳිනවා පින්නන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්ව වලින් අත මිදින්නටයි අපිට බුදුරජාණන් වහන්සේ පිහිට උනේ. ඒ හැම නැටිලක්ම නටන්නේ හිතේ ඇතිවන්නා වූ හැඟීම් හින්දා. ඒ ඒ හැඟීම් වෙනස් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ නිබඳව නිරතුරුව අපිට පිහිටුනේ. ඉතින් ඒ සඳහා ලොකු හැඟීමක් ජනිත කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය කොයිතරම් ඒ කරත්තයක් වගේ පිළිසකර කරගනිමින් ඒ ශරීරය සකස් කරගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරමින් තුන් මාසයක් මුළුල්ලේ අනන්ත දුක් විඳින්මින් අවසාන කාල පරිච්ඡේදයේ ගත වෙච්ච හැටි පිළිබඳ අපි දැනගත්තහම අපිට සංවේගය උපදිනවා. ආන්ගේ සංවේගය හේතු වෙනවා පින්වත්නි ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. කොහොමවත් කමක් නැහැ අපි සාකච්ඡා කරමින් හිටිය අයිය දවසෙත් තුන්දකම්මා පුත්‍රයාගේ බුදුරජාන් වහන්සේ ඒ දාණය වළඳන පෙර ආතුව විශාලා මහනුවරින් නික්මිලා පාවා නුවර ඒ තුන්ද කර්මාර තුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ වනයේට වැඩම කරනවා. අඹ වනයේට වැඩම කරලා ඒ අඹ වනයේ වැඩම වෙන්න කාලේ චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට දානෙට ආරාධනා කරනවා. ඒ දානෙට ආරාධනා කරපුවා මේ දානයේදී සුකර මද්දව සහිත දානයක් ඒක. මේ සුකර මද්දව පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අනිවික්ෂුන් වහන්සේලාට මේක දෙන්න එපා කියලා. ඊට පස්සේ ඒ සූකර මද්දව දිරවන්න පුළුවන් වෙන්නේ තථාගතයන් වහන්සේට විතරයි කියලා සඳහන් කරනවා. එතකොට ඒ සූකර මද්දව සහිත දාණය චුන්ද කර්මාර පුත්‍රයා පිළිගන්නාට පස්සේ ඒ දාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට මරණය දෙවනි මරණය කෙලවර කොට ඇති වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ වළඳිනවා. හරිද? ඒ රෝගේ වැළඳිලා බොහෝ දුක් පීඩා යටපත් කරගනිමින් කුසිනාරාවට යන්න කුසිනාරාවට වැඩම කරන්න ඒ මාර්ගයට පාවානුවර ඉඳලා කුසිනාරාව දක්වා ගමන් මගට අවතීර්ණ වෙනවා බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය. එතකොට මේ ගමන් මාගේ යනකොට කකුත්තා නදියට ආසන්නයේදී තියෙන පුංචි ඇලක් ආසන්නයේ ගහක් එක රුක්ක මූලයක් දැකලා බුදුරජාන් වහන්සේ කියනවා මට බොහොම කලාන්තේ මට බොහොම වෙහෙසයි මට බොහොම අපහසුයි කියලා ඒ ගහ යට පොඩ විවේක ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ආනන්ද හැඳුරු සංගර සිවුර හතර සඟල සිවුරෙන් සඟල සිවුර සිව් කොට සිව් ගුණ කියන්නේ හතර නමලා සිව් ගුණ කොට පනවලා බුදුරජාන් වහන්සේට ආසනය සකස් කරනවා. මේ ආසනය සකස් කරපුවාම බුදුරජාන් වහන්සේ පෑන් නිලනවා. හරිද? පෑන් නිලනකොට ආනන්ද හාමුදුරුවෝ මේක ප්‍රතික්ෂේප කරනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ කකුත්තා නදිය මේ ආසන්නයේමයි තියෙන්නේ. එතෙන්ට ගියාම සිසිල් පෑන් සහිතව මේ පෑන් පහසු වෙන්නත් පුළුවන්. ස්නානය කරන්න පුළුවන්. පෑන් දෝණය කරගන්න පුළුවන්. මේ දැන් මෙතනින් ගෑල් 500ක් සහිත කරත්ත වගේ ගියා. ඒකින් අර එහා පැත්තේ තියෙන ඇල සම්පූර්ණයෙන්ම බොර වෙලා මඩ වෙලා තියෙන්නේ කියලා මේක ප්‍රතික්ෂේප කරනවා. දේවනතාවේ බුද්ධ රජාණන් වහන්සේ පැනින්නනවා. ඊට පස්සේ ඒත් ඒ විදිහටම කියනවා නම් තුන්වෙනි අවතාරයට පැනලනවා. ඒත් ඒ විදිහටම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ වෙහෙස කරන්න එපා කියලා. ඊට පස්සේ ආනන්ද හැඳුරුව මඩ වෙලා තිබ්බත් කමන්නේ නැහැ කියලා වැඩම කරනවා පැන්න අරන් යන්න. බලනකොට ආනන්ද හැඳුරුවන්ට මහා පුදුමයක් ඇති වෙනවා. ඇයි මේ ගැල් 500ක් තිබුණ කල් 500ක් ගියාම ඇලක් උඩින් කිසිම විදියකින් ඒ ඇල පෑදෙන්නේ නැහැ. මේ ඇල පෑදිලා ඉතාම පිරිසිදු වතුර තියෙනවා. ඊට පස්සේ ආනන්දහාරව ආශ්චර්යයි අద్భుතයි කියලා ඒ පෑන් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්නනවා. මේ බුදුරජාණන් වහන්සේට පෑන් පිළිගන්නලා මෙතන ඉන්නකොට පින්වත්නි කුසිනාරාවේ ඉඳන් පාවානුවරට යන පුක්කුසමල්ල පුත්‍ර කියන ඒ වෙලෙන්දා මේ ස්ථානයට පැමිණෙනවා. මේ ස්ථානයට පැමිණිලා මේ කුකුස මල්ල පුත්‍ර කියනවා බුදුරජාන් වහන්සේ දැකලා වන්දනා කරලා සතුට සාමිචියේ යෙදිලා මොකද කරන්නේ එක පරණ මතකයක් ගැන කියනවා මේ මේ වගේම ස්ථානයක ඉන්නකොට ආලාර කාලාම ආලාර කාලාම ඒ බ්‍රාහ්මණයා එතන ඉන්න වෙලාවේ මෙතනින් ගල් 500ක් ගියා. මේ විදිහටම. ගල් 500ක් ගියාම ඊට පස්සේ මේ මේ කුකුසමල්ල පුත්‍රයා ඇවිල්ලා මේ ආලාර කාලාමගෙන් අහනවා මේ ඒ සද්දයෙන් පීඩාවටපත් වුණාද විවේකීව සිටියද කියලා. ඒත් ආලාරා කාලාම කියන එහෙම එකක් දැනගෙන හිටියේ නෑ කියලා. ඒකෙන් බොහොම පැහැදුනා කියලා කියනවා. ඒකෙන් තමයි ආලාර කාලාමගල ගැන මේ කුක්කුසු මල්ල පුත්‍ර පැහැදිලා තියෙන්නේ. විවේකීව හිටියා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැනත් විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක විටක ආතුමා කියන නගරයේදී බුදුරජාණන් වහන්සේ එක වැස්සක් වැහලා බොහෝ වෙන පිටරිලා ඒ වැස්ස වැහලා වැහලා වැහලා එතකොට හිටියේ මේ පිදුරු පැල්පතක මේ වැස්ස වැහලා ගම් වතුර ගලලා හරක් දෙන්නෙකුත් විනාශ වුණා. ගෙවල් විනාශ වුණා. ඒ වගේ වෙලා වැස්ස අඩු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය විදිහට එළියට දාලා සක්මන් කරනවා. ඉතින් ඒ සක්මන් කරනවා මිසක්ක මේ මෙහෙම වැස්සක් වැස්සද කියලාවත් මෙහෙම විනාශයක් වුණාද කියලාවත් දැනගෙන හිටියේ නැති බව කුක්කුස මල්ල පුත්‍රට කිව්වහම එතුමා බොහොම පැහැදිලා රන්වන් සලු දෙකක් පූජා කරනවා. හරිද? රක්ත වර්ණ සලු දෙකක් පූජා කරනවා පින්වත්නි මට සිලුටු අස්ත්‍ර යුගලයක් පූජා කරනවා බුදුජාන් වහන්සේට හරියට ඒක නිකන් ඔය මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අර මොනවටද මේ විවාහ මංගල උත්සවයකට වගේ ගැලපෙන හරිද? ඒ වගේ තැනකට උත්සවයකට ගැලපෙනා වගේ රත්තරම් පාට මට සිල්තු ඊටාම ලස්සන මේ සලු දෙකක් පූජා කරනවා. දැන් මේ සලු දෙක පූජා කරාට පස්සේ දැන් කුකුසු මල්ල පුත්‍ර එතනින් පිටත් වුණාට පස්සේ පින්වත්නි මේ බුදුරජාන් වහන්සේගේ ශරීරයට මේ සලු දෙක සලු දෙකෙන් බුදුරජාණන් වහන්සේ ශරීරය ආවරණය කරනවා ආනන්ද හැඳුරු. ඒ ආවරණය කරත් එක්ක අර මේ රත් වෙච්ච මේ ගිනි දැල් තියෙන ගිනි දැල් තියෙන රත් වෙච්ච නේ රත්තරම් පාට ගිනි දැල්. තථාගතයන් වහන්සේගේ ශරීරය අන්න ඒ වගේ අර සලු දෙකත් එක්ක මුළු ශරීරයම රන්වන් පැහැගන්නනවා. රත් වෙච්ච ගිනි දැල් වගේ රන්වන් පැහැගන්නනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ පිළිබඳ බොහොම කියන්නේ ආය විමසනවා මේ ඇයි කියලා එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවස්ථා දෙකක් තියෙනවා කියලා ඒ වගේ ශරීරය රන් පැහැ ගන්න. ඒ තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කාලයේදී මහා පරිනිර්වාණය සිද්ධ වෙන කාලෙදිත් ඒ වගේ ශරීරය රන් පැහැ ගැන්වෙනවා කියන එක කියලා සඳහන් කරනවා අද රාත්‍රියේදී කුසිනාරාවේ උපවර්තන සල්වනයේදී තථාගතයන් වහන්සේ පිරිනවන් පානවා කියලා ආනන්ද හඳුරන්ට සහය බිතුන් වහන්සේලාට සඳහන් කරනවා තථාගත පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා අද රාත්‍රියේදී කුසිනාරාවේ උපවර්තන කියන සල්වනයේදී මේක මේ පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ පිළිබඳ මතක් කරලා කකුත්තා නදිය කකුත්තා නදියට වැඩම කරනවා වැඩම කරලා එතනදී ඒ පෑන් පහසු වීම සිද්ධ කරගෙන පිරිසිදු වෙලා ඒ වගේම ඒ තිබුණ අපහසුතාවයන් දුරු කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ හිරණ්‍යවතී නදියෙන් එහා පැත්තේ තියෙන කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල්වේනට වැඩම කරනවා පින්වත්නි ඒ වැඩම කරන්ඩ පෙර ආතුව කපුත්තා නදිය ආසන්නයේදී බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මෙන්න මෙහෙම කාරණාවක් මතක් කරනවා කවදා හරි දවසක සුන්දකර්මාර පුත්‍රයාට මේ පින්ඩපාතය පිළිබඳව හරි කරුණු දැනගත්තේ නැත්නම් විපලිසර විපලිස එතුමා ලොකු පීඩනයකටපත් වෙන්න පුළුවන්. විපලිසර වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම නොසන්සුන් වුණොත් එතුමාගේ අනාගත අභිවෘද්ධියට ලොකු බාධාවක් වෙනවා. මේ ලෝකයේ තියෙන මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්ඩපාත දෙකක් තියෙනවා කියලා. හරි? යම්කිසි කෙනෙකුට ඊටාම දුර්ලභව ලැබෙන මහත්ඵල මහානිසංස වෙන්න පුළුවන් පින්ඩපාත දෙකක් තියෙනවා නැත්නම් දාන දෙකක් තියෙනවා කියලා. ඒ මහා විපාකති පින්ඩපාත දාන දෙක තමයි භාග්‍යවතුන් වහන්සේ යම්කිසි දිනයක යම් දානයක් වළඳලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. යම්කිසි කෙනෙක්ගේ දානයක් වළඳලා ඒ දාණය ඒ දානයේ ශක්තිය භාවිතා කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද? ඒහා සමානම ආනිසංස තියනවා කියනවා. යම් දානයක් වළඳලා පිරිනවනවාද? ඒ දාන දෙක සම අනුහස් සහිතයි කියලා දේශනා කරනවා. සම අනුහස් සහිතයි කියලා දේශනා කරනවා. හරිද? එතකොට ඒ සම අනුහස් ඇති දානයකින් එකක් තමයි සුන්ද කර්මහාර පුත්‍රයා දුන්න දානය කියලා ඒක සුන්ද කර්මහාර පුත්‍රයාට සැලකරන්න කියනවා. ඉතින් ඒ බව සැලකරලා ඊට පස්සේ හිරන්නවතී නදිය තරණය කරලා කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල්ලි වෙනට වැඩම කරලා යමා සල්රුක් දෙක අතර උතුරට ඇඳක් පනවලා බුදුරජාන් වහන්සේ සැලකෙනවා. හරිද? ඒතර උපවර්තන සල්ලුවේ යමා සල්රුක් දෙක අතර උතුරට ඇඳක් පනවලා හැතපෙනවා. දැන් මේ සතපුනහම පින්නත් මේ මේ සල්ගස් වල මල් පිපෙන කාලේ නෙවෙයි. හැබැයි මේ සල්ගස් වල මලින් පිරීලා බුදුරජාන් වහන්සේගේ ශරීරයට මේ හරියට නිකම් පූජා කරනවා වගේ මේ සල්මල් වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම දෙවිවරු දිව්‍ය මදාරා මල් වලින් අහසින් වැටෙන්න පටන් ගන්නවා. දිව සඳුන්, දිව සුණු ආදිය මේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ වගේ සිද්ධි ඔක්කොම සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක් ගැනම ආනන්ද හාමුදුරුවෝ මේ වෙලාවේ ඒ ස්ථානයේ වැඩ ඉන්න ආනන්ද හාමුදුරුවන් අමතලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අපි හැමෝටම ආදර්ශයට ගත යුතු තවත් කාරණාවක් ඒ වෙලාවේ දේශනා කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේට පූජාවන් සඳහා දිව්‍ය සූර්ය වැයෙනවා. එතකොට දිව්‍ය බෙර වැයෙනවා. ඒ වගේම දිව්‍ය මදාරා මල් වැටෙනවා. හරිද? දිව්‍ය සුවඳ විලවුන් වලින් පුදනවා. ඒකුත් ආකාරයේ පුද පූජා මේ වෙලාවේ සිද්ධ වෙනවා. හරිද? මහා පුදුම කාරණාවක් බුදුජාන් වහන්සේ දේශනා කරනවා මේ කිසි දෙයකින් තථාගතය එත්තාවතාකෝ එත්තාවතා තථාගතෝ සක්ක සක්කතෝ ආහෝති ගරුකරෝතා ගරුකතෝ ආහෝති මානිතෝ වා පූජිතෝ වා අපජිතෝ වා යෝකෝ ආනන්ද බික්ඛුවා බික්ඛුනීවා උපාසකෝ වා උපාසිකාවා ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති. සාමීච පටිපන්නෝ අනුධම්මචාරී. සෝ තථාගතං සක්කාරෝති ගරු කරෝති මානේති පූජේති අපචීයති පරමාය පූජාය කියලා සඳහන් කරනවා. තේරුණාද මේ කියන කාරණාව? අර දිව්‍ය මදාරාමල් වලින්වත් අර සුවඳ විලුම් වලින්වත් අර නොයේකුත් සුවඳ ಜಾති වලින් අර දිව්‍ය බෙර වැයලා ඒ නොයේකුත් ආකාරයේ කිසිම දෙයකින් භාග්‍යතුන් වහන්සේට සක්කාර ගරුකාර පූජාව සිද්ධ වෙන්නේ නැහැ කියලා. හරිද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් හෝ යම් කිසි ආකාරයක භික්ඛුවා භික්ඛුණීවා උපාසකෝවා උපාසිකාවා අපි හතරගොල්ලම ගැන කියලා තියෙන්නේ. හරිද? මේ මේ හතරගොල්ලම යම් කිසි ආකාරයක ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති. සාමීචි පටිපන්නෝ අනුධම්මචාරී. සෝ තථාගතං සක්කාරෝති ගරු කරෝති මානේති පූජේති අපචීයති පරමාය පූජාය පරම පූජාව වෙන්නේ ඔන්නේ මල් නෙවෙයි පරම පූජාව වෙන්නේ සුවඳ දුන් නෙවෙයි පරම පූජාව වෙන්නේ නේද සුවඳ ආලේපන නෙවෙයි පරම පූජාව වෙන්නේ ඔය කිසිවක් නෙවෙයි යම් කිසි භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි උපාසකයෙක් හරි උපාසිකාවක් හරි ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා නම් මේක පරිණිරාණ සූත්‍රයේ පරිණිරාණ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මං වෙනුවෙන් කරන් තියෙන පරම පූජාව මං වෙනුවෙන් කරන් තියෙන සක්කරෝති ගරුකරෝති මානේති පූජේති අපචීයති පරමාය පූජාය. ඒකෙන් දේශනා කරනවා තස්මාති ආනන්ද ආනන්ද තස්මාති ආනන්ද ධම්මානු ධම්ම පටිපත්තියා විහරිස්සාම සාමීචි පටිපන්නා අනුධම්මචාරීත සාමීචි පටිපන්නව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේට කරන් තියෙන එකම පූජාව කියලා. හරිද? ඇයි අපි මේක අමතක කරන්නේ? හිමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි කියලා නේද? ධම්මං පූජේමි, සංඝං පූජේමි කියලා අපිට නේද? පූජාවක් විදිහට Tamanට පූජා කරන්න පුළුවන් දෙයක් තමයි බුදුරජාන් වහන්සේට කරන පරම පූජාව. බුදුරජාන් වහන්සේට කරන පරම පූජාව ප්‍රතිපත්තියයි තමන්ගේ ධර්මචාරී අනුධර්මචාරී ජීවිතය. එතන පිළිවෙත් සහිත ජීවිතය. අපි ඒකේ තේරුම ලොකු පූජාවල් එකක්වත් එපා කියන එකද? නෑ ඕනේ. ඒවා කරන්න ඕනේ කරනවා නම් කොහොමද එහෙනම්? අර වගේ පූජාවත් එක්ක තමන්ගේ ප්‍රතිපත්තියත් එක්කයි යන්න ඕනේ අනිත් පූජාවල් වලට. හරිද? බොහෝ පූජාවල් සිද්ධ කරනවා පින්නන්නේ අපි අඩුම තරමින් පංචශීලයේවත් රකින්නේ නැතුව. පංචශීලයේවත් රකින්නේ නැතුව බොහෝ පූජාවන් සිද්ධ කරනවා. හරිද? අපේ ගෙදරද දානයක් දෙන එකත් පූජාවක්ද නැද්ද? දානය පූජා කරනවා විසුණු වහන්සේ. හරිද? අපි හුඟක් කලකට දානේ පූජා කරන්න විසුණු වහන්සේලා ගෙදර ගෙදරට වැඩම කරලා මොනවටද? නේද මේ සංකල්පය කඩා ගන්න පුළුවන් නම් හැබැයි ලොකුම දෙයක් මොකද්ද තුන් මාසේ දානේ අවුරුද්දේ දානේ අවුරුදු දෙකේ දානේ තුනේ දානේ එහෙමද නැද්ද බණ කියවන්නේ ගෙදරකට ගෙනලා ස්වාමීන් වහන්සේ නම පුණ්‍ය අනුමෝදනා කරන්න එහෙනම් අපි බණ කියන්නේ දානේ දෙන්නේ පුණ්‍ය අනුමෝදනා කරන්න නේද බොහොම කල එක්ක ජීවදාන පින්කම මොකක්වත් හේතුවක් නැතුව හ්ම් වික්ෂුන් වහන්සේට අනුග්‍රහය පිණිස අපිට බොහෝ පින් රැස් කර ගැනීම පිණිස දානය සංවිධානය කළොත් හොඳ නේද දැන් දැන් මම සහ මගේ නිවසේ අවටයට මගේ අහලුවන්ට මගේ ඥාති මිත්‍රාදීන්ට ධර්මානුග්‍රහය පිණිස මං අපේ ගෙදරට හඳුන්වමක් වැඩමලා බණ කියනවා කියලා ධර්ම දේශනාවක් එහෙම කොහේ හරි සංවිධානය කළොත් ඔක්කොම ආයෙනේ අපි ගෙදරක සංවිධානය කරන්නකෝ බලන්න අද අපේ ගෙදර බණක් තියෙන ඇන්නේ එයි එයි මොකද හත් දවසද තුන් මාසෙද අවුරුද්දද? නේද? මොකද්ද ඇවිල්ලා තියෙන සංකල්පය? ඒ වෙන මොනවද සංකල්ප වර්ගයක් අපිට තියෙන්නේ? එහෙමත් කරලා ඒ ගෙදර මිනිස්සු බණ අහන්නෙත් නෑ ඒ වෙලාවට. ආන්නම් කියනවා මේ ශ්‍රද්ධයක් බෑ මම බණ කියන්නේ දෙන දවසට. අය කුසිය වැඩවත් බෑ. ඔක්කොම නවත්තන්න. ඇයි? බණ අහලා පින් කරගෙන තමයි පින් අනුමෝදන් කරන්න පුළුවන්. අඩුම ගානේ. අනුමෝදන් කරන්නවත් බෑ. ඔය දාණය දෙනවත් එක්ක පින්නත් මේ දාණයට දවස් 7ක්වත් ඉඳලා ගෙදර ඉන්න මිනිස්සු මොකද කරන්න ඕන? පංචශීලයේ අදිෂ්ඨාන කරගෙන රකින්න ඕන. අම්මට පින් දෙන්න ඕන නම්, තාත්තට පින් දෙන්න ඕන නම්, දාන ආනිසංසයට වැඩිය බොහෝ ආනිසංසයක් තියෙනවා. ඒක කුටදත්ත සූත්‍රයේදීත් තියෙනවා සීලය. හරිද? අපි අඩුම තරමේ අද මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ බලන්න. දානෙට ඉස්සලා දාස මොකද්ද කරන්නේ? පස්වෙනි සිල්පදේ කොහෙවත් නැහැ හොයාගන්න. පිස්සු මේ මිනිස්සුන්ට. හොඳටම පිස්සු. අර දානයකට gedara කට්ටිය ඥාති කට්ටිය එකතු වෙනවා නම් එකතු වෙන්නේ නේද? ඒ ගෙවල් වල ඉන්න කට්ටිය එකතු වෙන්නෙම මේක පාටියක් කරගන්න. හරිද? මේක පස්වෙනි සිල්පදේ කඩා ගන්න තමයි එකතු වෙන්නේ. හ්ම් ඒකල උදේ දානේ දීලත් එදා හැන්දෑවෙත් මොකද කරන්නේ? දවල් දාන වේලාවෙන් පස්සෙත් මොකද කරන්නේ? නේද? ඉතිරි ආහාර ටික භුක්ති විඳින්නේ කොහමද? තියාගෙන ළඟ. නේද? කිසිම පිනක් සිද්ධ කරන්න බොහොම අමාරුයි ඒ වගේ වුණාම. ඥාතින්ට පින් දෙනවා කියලා කරන්නේ ඥාතින්ට පව් දෙන එකයි අන්තිම. නේද? එහෙනම් තමන්ගේ අම්මට තාත්තට කාට හරි පින් දෙන්න පින්කමක් කරනවා නම් වහාම ගෙදර ඉන්න දෙන්න තුන් දෙනා එකතු වෙලා ඔය ලොකු පිරිසක් එකතු කරන්න ඕනෙත් නෑ බොන මිනිස්සු නම් ඉන්නේ. කියන්න ගෙලින්ම අපේ දාණය නේද මගුල් ගෙදර කියලා කියන්න බෑ මට. කියන්න බැරිකම නෑ බොහොම හොඳට පුළුවන් කියන්න. නමුත් ඒකට අපි බලපෑමක් කරන්නේ නෑ කියන්නකෝ. නේද? ඒක ඉතින් ලෞකික පැත්තටම බාර එකක් නෑ ඕන එකක් කරගන්නකෝ නේද? අඩුම ගානේ මේ අය එඩිතරව කියන්න ඕන බෞද්ධය විදිහට දානයක් අපේ ගෙදර දානේ තියෙනවා. හැබැයි අයියට හරි කමක් නැහැ කියන්නේ. තමන්ගේ මල්ලිට හරි කමක් නැහැ කියන්නේ. අම්මගේ දානේ තියෙනවා. හැබැයි රජෝ හරිද? කිසිම විදිහකින් මෙන්න මේවා අරගෙන આવොත් මම මේ දානේ කරන්නේ නැහැ. තාත්තගේ දානේ තියෙනවා. එහෙම හරි අපිට පුළුවන් වෙන්න ඕනේ එඩිටර් වෙන්න බෞද්ධයන්ට. මොකද්ද මේ විකාරය? නේද? ඒකින්ද අපිට බුදුරජාන් වහන්සේ වෙනුවෙන් කළ හැකි පරම පූජාව ප්‍රතිපත්ති පූජාව බව නේද? අච්චර ලොකු පූජාවන් සිදු කරන්න සූදානම් වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෙයකින් මට ගෞරව කරන්න බෑ. මේ කිසිම දෙයකින් මට සත්කාර කරන්න බෑ. මේ කිසිම දෙයකින් මට පූජා කරන්න බෑ. නැත්නම් පූජා කරන්න ඕනේ නේද? කොහොමද? සක්කරෝති ගරුකරෝති මානේති පූජේති අපචීයති කියලා සඳහන් කරන්නේ කොහොමද ධම්මානුධම්ම ප්‍රතිපදා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන යම් සංවේගයක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ යුතුයකමක් කරන්න ඕනේ කියලා හිතනවනේ. අපි මොකද කරන්න ඕන? ප්‍රතිපත්තිය තමන්ගේ ප්‍රතිපත්තියට එන්න ඕනේ. අපි හැන්දෑවට බුද්ධ වන්දනාව කරන වෙලාවේ පින්නත් හරි ඉමානු ධම්මාය ධම්ම ප්‍රතිපත්තියා කියන ගාතාව කියන වෙලාවේ හරි සතියකට එක සැරයක් හරි ගමන්නේ බුද්ධ වන්දනාව කරන වෙලාවේ බුදුරජාන් වහන්සේගේ පිළිරුවක් අභියසට ගිහිල්ලා හිමින් බලන්ද මෙනෙහි කරන්ද මට කොච්චර මගේ ජීවිතේ බුදුහාමුදුරන් පූජා කරන්න පුළුවන් වෙලා තියෙනවද කියලා. කී වතාවක් මම මගේ ජීවිතයේ තියෙන මේ කෙලෙස් ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හින්දා ඒවා ඒවාහි යෙදෙන්නේ නැතුව වාසය කරාද කියලා බලන්න නිවන් දැකීම සඳහා මම කොච්චර කැප කරාද මම මගේ ප්‍රතිපත්තිය කොච්චර පුරනවද අඩුම තරමේ මම මගේ පංචශීලයවත් ආරක්ෂා කරනවා හරි අඩුම තරමින් මම මගේ පංචශීලය අඩුම තරමින් මගේ අතින් කැඩෙන කැඩෙන වෙලාවේ මං ආය කඩන්නේ නැහැ කියලා පංචශීල ආරක්ෂා කරන්නේ කොහොමද? කැඩුනොත් ඒ මොහොතේම සමාදම් වෙන්න ඕනේ. කැඩෙනවා පංචශීලය අපි අතින්. කැඩෙන්න හේතු වෙන්නේ කෙලෙස් කර්මයන් ඉස්මතු වෙන හින්දා. කැඩෙන හැම වෙලාවෙම මොකද කරන්න ඕනේ? නැවත සමාදම් වෙන්න ඕනේ. අපේ අත්තු පින්නත් ඒක සරයක්වත් සමාදම් වෙන්නේ නැහැ. අද මම දැන් කොච්චරවත් කියලා කියලා මං හිතනවා දැන්වත් සමාදම් වෙන්නේ නැති කට්ටිය කියලා. මේ ගැන උනන්දුවක් නැහැ. හ්ම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මම පණ ඇති සතෙක් මරන්නේ නැහැ කියලා හැඟීමක් තියෙන්න ඕන. දැන් ඉස්සෙල්ලා මම සිල් සමාදන් කරනකොට තිබ්බත් දන්නේ හැමෝගෙම මං අහන්නේ. මෙතන ඉන්න මේ මැදිරියේ ඉන්න නැත්තන්ගෙන් විතරක් නෙවෙයි ශ්‍රවණය වෙච්ච මානේ ඉන්න ඔකගෙන් අහනවා. නිවන් දකින්න ආරම්භ කරන්න ඕනද? නිවන් මාර්ග ආරම්භ කරන්න ඕනද? එහෙමනම් සිල් සමාදන් වෙනකොට ආරම්භ කරන්න අදිෂ්ඨානයෙන් සමාදන් වෙන්න නැත්නම් ගමන පටන් ගන්නෙ නෑ. හරිද? කැඩෙනවා තමයි කැඩෙන හැම වාරයකම නැවත නැවත නැවත නැවත සමාදන් වෙනවා සමාදන් වෙනවා කියලා ආරම්භ කරන්න ඕනේ. එතනින් ප්‍රතිපත්තිය පටන් ගන්න. හරිද? එතකොටයි අපිට පුළුවන් වෙන්නේ දැඩි එඩිතරකමකින් බුදුරජාන් වහන්සේගේ ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. මම හැමදාම කියනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහට අපිට යන්න පුළුවන් වෙන්න ඕනේ. හ්ම් ලැජ්ජාව බෑ. නේද? ලැජ්ජාව බෑ යන්න බෑ. ඇයි? ප්‍රතිපත්තියක් නැහැ. හ්ම්. ජීවමාන බුදුරජාන් වහන්සේ ඉදිරියට මට යන්න හම්බුනොත් මොනවා කියයිද? කියලා හැම වෙලේම හිතන්න ඕනේ. පැවිද්දෙක් විදිහට මාත් හිතන්න ඕනේ. ජීවමාන බුදුරජාන් වහන්සේගේ ඉදිරියට මට යන්න හම්බුනොත් බුදුරජාන් වහන්සේ මට මොනවා කියයිද? කියලා निराවුල්ව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. යන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. යම් විදියකින් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට යන්න බැරි තත්ත්වයක් නම් තියෙන්නේ මොකද කරන්න ඕනේ? ඇඳුමක් නැති හින්දා එළියට යන්න බැයි නම් ඉක්මනට කරන්නේ මොකද්ද? ඇඳුමක් හොයාගන්න එක. එහෙනම් සීලය නැති හින්දා ප්‍රතිපදාව නැති හින්දා බුදුරජාන් වහන්සේ ඉදිරියට මට යන්න බැයි නම් මම ඉක්මනට කරන්න ඕනේ මොකද්ද? මම සතියක් ප්‍රතිපත්තියේ හිටියා බුදුහාමුදුරනේ කියාවේ බුදුරජාන් වහන්සේ ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම ප්‍රතිපත්ති පූජාව. ඒක ඊට දැඩි දැඩි තීරණයකට එන්න ඕනේ. හරිද? කැඩෙනවා තමයි කැඩෙනව හැම වාරයකම ලිහිල් වෙන්න දෙන්නේ නැතුව නැවත ආරක්ෂා කරනකොට ක්‍රමානුකූලව අපේ හිත ටික ටික ටික ටික ශක්තිමත් වෙනවාමයි ශක්තිමත් වෙනවාමයි හරිද කැඩිච්ච දේවල් හැමදාම කැඩෙන්න මැරලා මට බැරියෝ කියාගෙන ඉන්නේ නැහැ හරිද හැමදාම බලන්න ඕන මම බොරුවක්වත් කියන්නේ නැතුව හික්මෙන්න ඕනේ කියලා අන්න ඒ හින්දා නෙවෙයි Taman ගැන හිතලවක්වත් අඩුම ගානේ අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ ඉතින් ඒක හින්දා ඒකින්ද පින්නත් මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න හැමෝම ඒ ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් තැන් ඕන තරම් සූත්‍ර පිටකේ තියෙනවා. හොඳයි. ඊළඟට බුදුරජාන් වහන්සේට උපස්ථායක විදිහට කලින් බොහෝ කාලයක් කටයුතු කරපු ආනන්ද හැඳුනට ඉස්සෙල්ලා උපචාන තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟටම වෙලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උපචාන තෙරුන් වහන්සේට කිසිවක් නොකිය අතින් සංඥා කරලා අයින් වෙන්න කියන එතන. ආනන්ද හාමුදුරන්ට හිතෙනවා මේ මොකද මෙහෙම උනේ? මෙතර කාලයක් බුදුරජාන් වහන්සේට සත්කාර කරපු කාලයක් මේ තෙරුන් වහන්සේට ඉවත් වෙන්න කිව්වා. මේකට කාරණාව අහලා බලන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගෙන් කියලා බුදුරජාන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව විමසනවා මේ. විමසපුවාම පින්නත් මේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා බොහෝ දේවතාවුන් වහන්සේලා භූමාට දෙවිවරුන් එක එක එක එක ආකාරයේ දෙවිදර්තන් වහන්සේලා බොහෝ විස්තරයක් තියෙනවා. ඒතර මම ඒ ඔක්කොම කියන්න යන්නේ නැහැ. නමුත් බොහෝ දෙවිදර්තන් වහන්සේලා ඇවිල්ලා අඩුම ගානේ එක බිම් අඟලක් නැති වෙන්න එක කොහෙවත් තැනක වාඩි වෙන්න තැනක් නැති වෙන තරමටම පිරිලා පොකුරු ගැහිලා පොදි ගැහිලා තථාගතයන් වහන්සේ අද රාත්‍රියේ පිරිනිවෙනවාය ලෝකේ ඇහැ නැති වෙනවාය. සියලුම අපිට පිටට හිටිය සරණ හිටිය බුදුරජාන් වහන්සේ නැති වෙනවාය කියලා මේ දෙවි දේවතාවුන් වහන්සේලා අවසාන වතාවට වන්දනා කරගන්න දැකගන්න පොදි කනවා. එතන උපචාර තෙරුන් වහන්සේ මෙතන වැඩ ඉන්නකොට අර කට්ටියට උපචාර තෙරුන් වහන්සේ ගැන බොහොම දේශය ඇති වෙනවා. ආගයකින්ද මෙතනින් අයින් වෙන්න කිව්වේ කියලා ඒක පැහැදිලි කරා. බලන්න ගානන්ද හාමුදුරුවෝ කල්පනා කරපු දේ නේද? ඉතින් මේ දෙවිවරුන් ගැන විස්තර කරනවා මේ කට්ටිය මේ වැළපිල්ල කොච්චරද කියනවනම් ඒ වැළපිලා මේ පැත්තට පොකුර පිටින් වැටෙද්දි ඒ පැත්තටම වැටෙනවා කියලා. නැගිටලා මේ පැත්තට වැටෙද්දි මේ පැත්තට වැටෙනවා. හරියට කොන්ද මැදින් කඩාගෙන වැටුණා වගේ කඩ හැලෙනවා කියලා. විලාප තීතිය බුදුරජාන් වහන්සේගේ පරිණිරවාණය සිද්ධ වෙන බව දැනගෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ මෙන්න මේ වගේ හැසිරීමක් තියෙනවා කියලා. ඊට පස්සේ පින්වත්නි ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා දැන් මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ වස් කාලය ඉවර වෙලා එහෙම නැත්නම් නොයේකුත් ප්‍රතිපත්ති වල යෙදිලා බොහෝ මෛත්‍රී ආදිය වඩලා යම් යම් ආකාරයක අවශ්‍යතාවයන් ඇති වුනහම තමන්ගේ හිත පල්ලෙහාට වැටෙනකොට බුදුරජාණන් වහන්සේව බෑ දකින්න එනවා. බෑ දැකලා සතුරු සාමිච්චයේදීලා නේද? එක එක අඩුපාඩු වීරිය අඩු නම් වීරිය උපදවාගෙන තවත් හිත තෙද බල කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසන ඇතුව යනවා. ඒ ගියාට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනා රහත් වෙනවා. මේ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් දැන් මේ පරිණිරවාණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනුනාට පස්සේ මේ වික්ෂුන් වහන්සේලාට සංවේගය උපදවා ගන්න මේ වික්ෂුන් වහන්සේලාට ශ්‍රද්ධාව උපදවා ගන්න දැක වීරිය උපදවා ගන්න කවුරුත් නැහැ නේ කියලා ආනන්ද හැඳුරු කියනවා. හරිද? මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සතර සංවේග ස්ථාන පිළිබඳ. නෑ එහෙම වෙන්නේ නෑ. හරිද? යම් කිසි තැනක ඉද තථාගතෝ ජාතෝති ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධ හොති ඉද තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතಂತಿ ඉද තථාගතෝ අනුපාදිශේෂ නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති මෙන්න මේ දැන් සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේදනීයං ඨානං හිමානිකෝ ආනන්ද චත්තාරි සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවජ්ජනීයානි ඨානානි කියලා ඒ විදිහට දරව කොහොමද යම්කිසි තැනක මහා බෝසත්ත්වයන් වහන්සේ ඉපදුන තැනක් තියෙනවාද ඒ වගේ මේ මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච තැන තියෙනවාද? ඒ වගේම පළවෙනි ධර්ම චක්‍රය පවත්වපු තැන තියෙනවාද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ඒ දේශනාව સિદ્ધ කරපු තැනක් තියෙනවාද? ඒ වගේම මහා පරිනිර්වාණය පිරිනිවෙච්ච තැනක් තියෙනවාද? මෙන්න මේ හතර දැක මේ ශ්‍රද්ධාවත් කුල පුත්‍රයන්ට සංසාරගත සංවේගය උපදවා ගන්න පුළුවන් බව. අනේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා තමන්ට වීරිය උපදවා ගන්න පුළුවන් බව. හරිද? දේශනා කරනවා. ඉතින් බුද්ධ ගයාව මේ කුසිනාරාව නේද? ලුම්බිනිය මිගදාය මේ හැම තැනකටම අදත් අපි වැඩම කරනවද නැද්ද? අදත් අපි යනවද නැද්ද? මේ ඇත්තේ නේද? ඒ ගියාම බුද්ධ ගයාවට ගියාම මොකද හිතෙන්නේ? දැනලා තියෙනවද ඒ සංවේගය? නේද? මොන තරම් නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ තුන් ලෝකෙම අවබෝධ කරගත්ත මහා ඥානය පහළ වෙච්ච තැන මෙතනයි කියලා. මේ වගේ ස්ථානයකනේ මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කියලා. එතකොට මේ සිද්ධි සමුදායට අදාළ පින්වත්නි හැම ස්ථානයකම දැන් අපි පාවානුවර ගැන කතා කරා, කුසිනාරාව ගැන කතා කරා, භෝගනගරය ගැන කතා කරා, එතකොට ගිජ්ජකූට පර්වතය ගැන කතා කරා. හැම තැනකම දඹදිව වන්දනාවේ ගියත් දන්නවා. හැම තැනකම සාධක සහිතව නේද? ඒ ඒ ස්ථාන පිළිබඳව නිවැරදිව මූලාශ්‍ර සහිතව මේ කියන කාරණාවලට සම්බන්ධ බොහෝ දේවල් නේද? තියෙනවා අය කියලා පැහැදිලිද නැද්ද? පැහැදිලි. එතකොට මේ ලංකාවේ ඉපදිච්ච බුදුහාමුදුරුවෝ කොහෙද දන්නේ? ලංකාවේ එක එක බුදුවරු පහළ වෙනවානේ මේ ළඟදිත් බුදුවරු පහළ වෙනවා. නේද? ඒ වගේ බුදු කෙනෙක් පහළ වෙච්ච තැනක් වෙන්න ඇති. මේකින්ද මම ආයෙ මතක් කරන්නේ යම් කිසි කාරණාවක් ආපුහම අපි මොකද කරන්න ඕනේ? සූත්‍රයට බහලා බලන්න ඕනේ. හරි ඉතින් ඒකින්ද මේවා මහා විකාර රූපීව බෞද්ධයන්ව ගේ මත නේද බෞද්ධයන්ව නිකන් දෙපැත්තට තුන් පැත්තට විඳවන්න වගේ කරන වැඩ සමහර අයත් මේවා එල්බ ගන්නවා එල්බගෙන මොකද කරන්නේ අනිත් අයට හරිය නිඳා කරනවා හැමතැනම මේවා පතුරවනවා හ්ම් ඉතින් මේවා එල්බ ගන්න හේතුවක් තියෙනවා ඒ වගේ ඒවා ප්‍රචාරය කරන ඇත්තෝ කියන ධර්මය ධර්මයේහි යම් ගත යුතු දේවල් තියෙනවා. ඒකයි ඇත්ත. යම් ගත යුතු දේවල් තියෙනවද නැද්ද? අහලා බලන්න තියෙනවා. අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම ඉතාල කරුණාවෙන් ආයතන කරන්නේ මේ හැම කෙනෙකුටම. මේ වගේ විකාර මත නැතුව අන්නර ගෞරවනීය ධර්මයට මුල් තැන දුන්නොත් හොඳ නැද්ද? කොච්චරනම් මිනිසුන්ට යහපතක් වෙනවද? නේද? අපි ඔක්කොම ත්‍රිපිටක ධර්මයේ තුල තියෙන ආකාරයට මේ ධර්මයට මූලිකත්වය දෙනවා මිසක්කා. බුදුරජාන් වහන්සේ ඉපදුනේ තවත් අලුත් මත හදමින්. කණ්ඩායම් දෙක තුනට කැඩලා යන විදිහට කටයුතු කරන්නේ. හ්ම් එහෙම කටයුතු කරන්නේ නැතුව නේද අපි වික්ෂුන් වහන්සේලා විදිහට අපි ඔක්කොම අපිට ඔක්කොටම තියෙන එක දර්ශනයක්. එක දැක්මක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් නේද? මේ ත්‍රිපිටක ධර්මයේ තුල විතරක් අපි රැඳෙන්න ඕනද නැද්ද? ඇයි බුදුහාමුදුරුව කොච්චර මහන්සි වුණාද අන්තිම මොහොතේ පවාපීය සාකච්ඡා කරා මේ බ්‍රහ්මචාරී චිරස්ථායී ධර්ම දේශනා කියලා. ඊළඟට මහා උපදේශ හතර කියලා. ඒ හතරේම තිබ්බේ ශාසනය වෙනස් වෙන්න නැතුව ඉන්න පවත්වාගෙන යන හැටි. දැන් අදත් අපි සාකච්ඡා කරා නේද ප්‍රතිපත්ති පූජාව පිළිබඳව. ඉතින් ඒකින්ද ඒ වගේ බොහෝ දේවල් තියෙද්දි පින්නත් නේ ඇයි අපි මුලාව යන්නේ? ඇයි අපි ભેද වෙන්නේ? ඇයි අපි එක එක්කෙනා කුලල් කාගන්නේ? ඇයි අපි මේ ධර්මය වෙනුවෙන් මෙච්චර නිකලෙස් ධර්මයක් වෙනුවෙන් මේ ධර්මයේ හින්දා පොරයක් අල්ලනවා නම් අපි නේද? අපේ දබර ඇගිල්ල දික් වෙන්නේ නැති වෙන්න ඕනේ. මේක බුදුරජාන් වහන්සේගේ හස්ත මුද්‍රාව අපිට සම කරගන්න නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඒකෙත් පොඩි ආදර්ශයක් ගන්න එකක් තියෙනවා. නේද? කොහොමද තියෙන්නේ? දබරගිල්ල අල්ලලා පල්ලෙහාට නමලා. නේද? අද බෞද්ධයෝ කොහොමද? අද බෞද්ධයන්ගේ දබරගිල්ල ඉස්සලා තියෙන්නේ. ඒක නේ දබරේ බෑ. නේද? මේක කොහෙවත් සූත්‍රයක තියෙනකන්නේ මම මේ නිකන් පෞද්ගලික ගන්න. ඒකෙනුත් ආදර්ශයක් ගන්න මම මේ කියන්නේ. නැතුව මතයක් හදන්න එහෙම නෙවෙයි කියන්නේ. නේද? ඈ දබර බෑ නේද? ඥානය කියන මාපටගිල්ලෙන් නේද? දබරේ සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. හරිද? එහෙම විග්‍රහයක් ඒක නෑ. මම කියන්නේ එහෙම හරි හිතන්න කියලා මම කියන්නේ. නේද? නමුත් අද බෞද්ධත්වයේ දබරගිල්ල කෙලින් වෙලා. ඉතින් ඒකින් දා ධර්මයට පටහැනි. සංකල්පේනොත් පටහැනි. එහෙම වෙලා බෑ. අපි ඔක්කොම එකා වගේ පෙළ ගැහෙන්න ඕනේ. තවත් අය ભેද වෙන යමක් තියෙනවා නම් ඒ පිළිබඳව මට ඉදිරිපත් නොකර ඉන්න නොකර ඉන්න ඕනේ. හරිද? මට ඉදිරිපත් නොකර ඉන්න ඕනේ. ඉතින් ගෞරවයෙන් අපි මතක් කරන්න ඕනේ හැම කෙනෙකුටම අපි හැමෝම එතෙන්ට පෙළ ගැහෙමු. යෝජනාවක් නේද? පෙළ ගැහලා මේ ශාසනය තව ඉස්සරහට යන්න ඕනේ. ශාසනය ඉදිරියට යෑම සඳහා නේද? ජාතිය රැකෙන්න ඕනේ. සිංහල ජාතිය මත ශාසනය හදාපැවතුණා. ශාසනය වෙනුවෙන් හෝ ජාතිය රකින්න ඕනේ. ශාසනය වෙනුවෙන් හෝ ජාතිය රකින්න ඕනේ. හරිද? ඒ වෙන මොකටවත් නෙවෙයි මේ දුර්ලභ බුද්ධ ශාසනයේ තියෙන දුර්ලභව තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වීම ගැන දැනගන්නවත් ඒක බුදුරජාණන් වහන්සේ කොච්චර වමනාවක් තිබුණද මේ ශාසනය තව එක දවසක් හරි පවතින්න ඕනේ කියලා. ඇයි ඒ වමනාව තිබ්බේ? එක දවසක් ශාසනය පවතින්නේ නම් පින්නත් මේ මේ එක දවසක් පවතිනවා නම් කොහේ හරි තැනක දුක් නැති කරගන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒකින්ද අපි මේ පරිනිර්වාණ මංචකයේ ඉඳලා බුදුරජාන් වහන්සේ බොහෝ ධර්මය දේශනා කරා. බොහෝ ධර්මය දේශනා කරා. අපි පිළිපැදින්න ඕන බොහෝ දේවල් පිළිබඳව සිකපද වෙනස් කර ගැනීම පිළිබඳව ස්ත්‍රීන් පුරුෂයන් කොයි විදිහටද මේක තුල ඉන්න ඕනේ කියන එක පිළිබඳව ආදී බොහෝ ධර්මයන් තියෙනවා. ඒ ධර්ම කරුණු එක හෙට දවසේත් අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ අත්න් වෙනුවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ පරිණිදාන සූත්‍රයට අදාළ ධර්ම දේශනාව මෙතකින් නිමා කරනවා. මේ අත්තන් මේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු හැමදෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන සියලු දායකත්වයේ සතුවේ මේ මැදිරියේ ඉන්න මේ පින්නන්ත පිරිසයි. ඉතින් මේ පිරිස දායකත්වයේ දරලා ඒ උතුම් ධර්ම දානය පුණ්‍ය කර්ම සිද්ධ කරා ධර්ම ශ්‍රවණය කරපු මේ අත්තොත් ධර්ම දේශනා කරපු මමත් ඔබ අප හැමදෙනාම තුළ ජනිතුනාව යම් පුණ්‍ය ශක්තියක් තියෙනවද ඒ සියලු පුණ්‍ය ශක්තිය හේතු වෙලා මේ දායකත්වයේ දරපු මේ පින්වත් අයට උතුම් ධර්මය අවබෝධය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අදත් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පැපිලියානේ පදිංචි විශ්වාමික ගුරු මහත්මියක දූදරුව ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් පිරිස කියලා අභාප්‍රාප්ත එච්.කේ. ලයනල් පෙරේරා පියාණන් සහභාගී වූ සියලු දෙනාගේ අභාප්‍රාප්ත ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් පූජ්‍ය ධර්මාගම කුසල ධම්ම හිමිපාණන් වහන්සේ අතිපූජ්‍ය දේශක ස්වාමීන් වහන්සේ අතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් දුකින් මිදීමට කැමැත්තක් දක්වන සියලු දෙනා චතුරාර්ය සත්‍ය අවබෝධයත් කියන ආකාරයට ඊටාම කෙටියෙන් තමන්ගේ නංගුත් සඳහන් කරලා වැඩි වේලාවක් ධර්මයේ දේශනා කරන්න අවස්ථාව ලබා දීලා සත්පුරුෂව කටයුතු කරපු මේ පින්වත් අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී ජීවන ලැබේවා මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශ්වයටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරලා මේ නාලිකාව සකස් කරලා ලෝකයට ධර්මයේ බෙදා හරිනට මහාගු සේවයක් ඉතා විශාල සේවයක් සිදු කරපු සිද්ධ කරමින් ඉන්න ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ කර්මක අසනීප ස්වභාවයෙන්පත් වෙනවා. ඔබ අප හැමදෙනාම බණ අහපු වාරයක් ගානේ, බණ කියපු වාරයක් ගානේ, කුසලයක් වැඩිච්ච වාරයක් ගානේ ජනිතුනාව සීල පුණ්‍ය ශක්තිය ඒ උතුමන් වහන්සේට අයිති අනුමෝදන් වෙලා හේතු වෙලා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. තව බොහෝ කාලයක් මේ ශාසනික කටයුතු සිද්ධ කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම පිරුවන් සරණයි. සාදු